සිත පහදා උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අප සූදානම් වෙන්නේ අද වෙසක් පුර පසළොස්වක පොහොදා ආගමික වැඩසටහන් විසුරුවා හරින කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ සිටිනවා අපේ පුණ්‍යවන්ත සංනිවේදකයන් දෙපළ උපාලි මාරසිංහ සහ බද්දජිත් සෞම්‍ය කුමාර සරණයි කරන්නට රුක්මලී ධර්ම විද්‍යාලෝක විහාරාධිපති ಕೋಟೆ ಶ್ರೀ ಕಲ್ಯಾಣಿ ಸಾಮಗ್ರಿ ಧರ್ಮ ಸಂಘ ಸಭಾವಿ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 සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි de සික්ඛ සික්ඛාපදං සමාදියාමි දීඝාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සමාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු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 සමථාය ධම්මං දේසේති දන්තෝ සෝ භගවා ධමථාය ධම්මං දේසේති තින්නෝ සෝ භගවා කරණාය ධම්මං දේසේති පරිණ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි පින්වතියනි අද උතුම් වෙසක් පුර පොහෝ දිනය ලෝතර බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියත් ඒ වගේම උන්වහන්සේගේ බුද්ධත්වයත් පරිනිර්වාණයත් කියන තෙමගුල සිහිපත් කරගෙන මේ උතුම් පොහෝ දිනයේදී ආමිසෙන් ආ ප්‍රතිපත්තියෙන් කෝටි සංඛ්‍යාත ජනතාව බුදුන් පොදනවා බුදුන් වඳිනවා. ඒ බඳු දවසක අද උදෑසන මේ ධර්ම දේශනාව ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරනු ලබන්නේ කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරස්ථානයේ සිට කොල්ලුපිටිය මහා විහාර වාලුකාරාම මහා විහාරස්ථානයේ ඇතුළු විහාරස්ථාන පහක ආධිපත්‍ය උසුලන අපේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා කාරක සභාවේ වැඩ සිටින ඒ වගේම අපේ කෝට්ටේ ශ්‍රී කල්යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක සරභඤ්ඤ විසරද ඒ වගේම පරිත්ත ජජ අපේ ගරු කටයුතු මහරගම නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වය නායකත්වය ඇතිවයි මේ සියලු ආගමේ කටයුතු සිද්ධවන්නේ අද දිනය පිළිබඳව අමුතුවෙන් කරුණු කිව යුතු නෑ මේ බණහන සියලු දෙනාම අද දිනේ ගැන හොඳින් දන්නවා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල වශයෙන් අප හඳුන්වන්නේ උපතත් බුද්ධත්වයත් පරිනිර්වාණයත් කියන මේ අවස්ථා තුන. ඉතින් මේ එකම දිනයක මේ සිදුවීම් තුනම සිදු වුණ නිසා මේ දිනයේ ඇති වැදගත්කම වඩ වඩාත් වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ධර්ම පාඨයක් මා කලින් සඳහන් කරන්නට යෙදුනේ. චූල සත්‍යක සූත්‍රයේ සඳහන් වන මේ ධර්ම පාඨය බුදුරජාණන් වහන්සේගේ කාර්ය පහ වශයෙන් අප හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරන ලද කාර්ය පහ මේ ඇතුළත් වෙනවා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා දමථාය ධම්මං දේසේති තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති කාර්ය පහක් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සිදු කරනු ලබන කාර්ය පහ අපේ බුදුරජාණන් වහන්සේ එම කාර්ය පහ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකව අවසානයේ දක්වා සිද්ධ කරන්නට යෙදුනා පින්වත්නි ලංකාව බෞද්ධ රටක් මුළු මහත් ලෝකය ගැන බැලුවොත් මේ වෙනකොට කෝටි 52ක් විතර බෞද්ධයෝ ඉන්නවා. කෝටි 52ක්. ඒ අනුව බලනකොට ශ්‍රී ලංකා වාසීන් අපේ ටික දෙනයි ස්වල්පයයි. ඒ තේරවාදී බලකොට්ටුව වශයෙන් අතීතයේ ඉඳලා ජාත්‍යන්තරයේ මහත් ගෞරවයට පාත්‍ර වෙච්ච සුවිශේෂ දිවයින තමයි සුවිශේෂ රට තමයි ශ්‍රී ලංකාව. වසර දහස් ගණනක් මුළුල්ලේ බුදුදහමත් ඒහා සම්බන්ධ වූ උදාර සංස්කෘතියත් ආරක්ෂා කරගෙන එන උතුම්ම දිවයින වශයෙන් උතුම්ම රට වශයෙන් ශ්‍රී ලංකාව අපි සැලකනු ලබන්නේ අන්න ඒ ශ්‍රී ලංකා වාසී ජනතාව සල්පයක් වුණත් ලෝකවාසී බෞද්ධ ජනතාව 52 කෝටියක් පමණ සවිශාල ජනතාවක් සිටින නිසා අපට වඩා සමහර විට 99%ක්ම බෞද්ධයන් ඉන්න බුරුමය, තායිලන්තය, ලාඕස්, කාම්බෝජ වගේ රටවල් ගැන හිතුවාම එක්තරා ප්‍රමාණයකින් සංඛ්‍යාව වශයෙන් බැලුවාම බෞද්ධයන්ගේ සංඛ්‍යාව අඩුයි ශ්‍රී ලංකාවේ. නමුත් ඒ ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට උරුම වෙලා තියෙන උදාාර සංස්කෘතිය උදාාර සංස්කෘතිය හා සම්බන්ධ වූ අනිකුත් සියලුම දේවල් ඒ වගේම ඉතිහාසය මේ සියල්ල ගැන හිතනකොට අපි සෑම දෙනෙක්ම අප්‍රමාණව ආඩම්බර වෙනවා සියලුම අනිකුත් ආගමිකයන් පවා මේ රට සිංහල බෞද්ධ රටක් සිංහල බෞද්ධ බෞද්ධයන්ගේ ඉතිහාසයක් ඇති රටක් වශයෙන් අනිකුත් ආගමික කොටස් සියලු දෙනාම පිළිගන්න. ඉතින් ලෝකයේ 52 කෝටියක් බෞද්ධ ජනතාව අතර සංඛ්‍යාව වශයෙන් බැලුවහම අපේ සංඛ්‍යාව කුඩා වුණත් එක්තරා වෙනසක් අපිට මේ වෙලාවේ පැහැදිලිව කියන්න සිද්ධ වෙනවා. ඒ තමයි බටහිර හා යුරෝපයේ ඇමරිකාවේ බෞද්ධයන් වඩාත් වයස්ගතම උදවිය නෙවෙයි තරුණ හා මධ්‍යම උදවිය තමයි වැඩියෙන් ධර්මයේ පිළිබඳව සොයන්නේ බුදුදහම පිළිබඳව සොයන්නේ මේක ඉතාමත්ම විශේෂයි. අපේ රටේ බෞද්ධයන් ගැන හිතුවාම කනගාටු වෙන්න ඕන. බණසා ධර්මශාලාවකට ධර්ම ශ්‍රවණය කරන ස්ථානකට ගිහිල්ලා බැලුවොත් 80ක් 85ක් 90ක් දකින්න ලැබෙන්නේ වැඩි වියටපත් වෙච්ච මහලු බවටපත් වෙච්ච උදවිය. නමුත් බටහිර ලෝකයක් ඇමරිකාවත් වගේ රටවල බුදුදහම ගැන සොයන්නේ බුදුසාමයේ ආభాෂය ලබා සිටින්නේ මෙදි වයසේ අයහා තරුණ කොටස් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම මේක ඉතාම විශේෂයි. ඔවුන් ධර්මයේ සොයනවා. ධර්මයේ සොයමින් ධර්මය ඉගෙන ගන්න. ඒ වගේම ධර්මයෙන් ලැබිය හැකි ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමට හැම උත්සාහයක්ම දරනවා. ඒ නිසා ලංකාවේ සිටින බෞද්ධයන්ට වඩා වෙනසක් දකින්නට ලැබෙනවා ඒ යුරෝපයේ ඇමරිකාවේ වගේ රටවල ඉන්න බෞද්ධයන්ගේ. ඔවුන් බුදුදහම සොයමින් ඉදිරියට යනවා. වඩ වඩා සොයමින් විශේෂයෙන් භාවනාන්ත ගැන වැඩිම සැලකිල්ලක් දක්වනවා. ඔවුන්ගේම භාවනා මධ්‍යස්ථාන අද පවතිනවා. ඇමරිකාවේ භාවනා මධ්‍යස්ථාන ඇමරිකන් ජාතිකයන්ව ආරම්භ කරලා ඇමරිකන් ජාතිකයන්ව පවත්වාගෙන යනවා. ඒ තරමට ධර්මයේ සොයමින් ධර්මයේ දෙසට නැඹුරු වෙමින් ක්‍රියා කරනවා. මේක විශේෂත්වයක්. නමුත් ශ්‍රී ලංකාවේ එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ වැඩි හරියක් දකින්න ලැබෙන්නේ වැඩි වියටපත් වෙච්ච උදවිය. හා ළමා පිරිස. ඒ අය තමයි ධර්මයේ දෙතට යොමු වෙන්නේ. නමුත් මේ தত্ত্বය වෙනස් විය යුතුයි. මේ தත්ත්වය වෙනස් විය යුතුයි. තරුණ කොටස් වැඩි වැඩියෙන් ධර්මයේ දෙතට නැඹුරු කරන්න ඕන නැඹුරු වෙන්නත් ඕන. තරුණ තරුණියන් දෙපක්ෂයෙන් ළමා පිට කුඩා කාලේ දහම් පාසල් ආශ්‍රිතව ධර්මයේ යොමු වී පවතිනවා. ඔවුන් තරුණයන් බවට පත් වෙනකොට ඒ தත්ත්වය වෙනස් වෙනවා. කොහොම වුණත් මේ தත්ත්වය මම පැහැදිලි කළේ යුරෝපයේ ඇමරිකාවේ වගේ රටවල දකින්න ලැබෙන தත්ත්වය වෙනස් මීට වඩා නමුත් අද தත්ත්වය ශ්‍රී ලංකාවේ ඊට වඩා වෙනස්. මේ කාරණේ විශේෂයෙන් සිහිපත් කරනවා අද මේ ධර්ම දේශනාව ආරම්භයේදී. මාත්‍රකාව වශයෙන් ලැබූ තුල සත්‍යක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව උන්වහන්සේගේ කාර්ය පහ කාර්ය පහක් සිදු කරලා තියෙනවා. එයින් පළවෙනි එක තමයි බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති ලෝතුරා සම්මා සම්බුදු බවට පත්වෙච්ච බුදුහාමුදුරුවෝ අනිත් අයගේ අවබෝධය සඳහා ධර්මයේ දේශනා කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපි දන්නවා ලෝතුරා සම්මා සම්බුදු බවට පත්ුනේ වයස අවුරුදු 35 දී. එතෙන් සිට සත්සති ගත කරලා ඉවර වෙලා උන්වහන්සේගේ පළවෙනි කාර්ය වන්නේ මේ අවබෝධ කරගත් ධර්මයේ ප්‍රථමයෙන්ම දේශනා කිරීම. ඒ නිසා කලක් තමන් වහන්සේ සමග එකට තවුස්දම් පිරු පස්සග මහණුන් සයාගෙන යනවා බරණසි සිපතනාරාමයේ කියන මහ කැලේට. එකලය ස්ථා විහාරස්ථානයක් නොවේ කැලයක්. ඒ ස්ථානේ තමයි මේ පස්වග තවුසන් හිටියේ. ඔවුන් සොයාගෙන යනවා ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්න. ඒ නිසා ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නට වැඩමවලා ධම්මචක්ක දේශනාව තමයි ප්‍රථම ධර්ම දේශනාව වශයෙන් දේශනා කරන්නේ. ඒ පටන්ගත් දේශනාව ධර්ම දේශනාව එතෙන් සිට ගමින් ගමට නගරයෙන් නගරයට පලාතෙන් පලාතට වැඩමවමින් මොන විදියකින්වත් ලෙහෙසක් අමාරුවක් ගැන නොසලකා උන්වහන්සේ මේ ධර්මය ලෝකවාසීන්ට මහා කරුණාවෙන් දේශනා කොට වදාළා ප්‍රථම ධර්ම දේශනාවේ සිට ආරම්භ කළ මේ ධර්මයේ දේශනා කිරීම උන්වහන්සේගේ පළවෙනි කාර්යය. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති අනිත්‍යයේ අවබෝධය සඳහා ධර්මයේ දේශනා කරමු. බුදුබවට පත් වූ බුදුහාමුදුරෝ අනිත්‍යයේ අවබෝධය සඳහා මේ ධර්මය දේශනා කරනු. එසේ ධර්මය දේශනා කරගෙන මුළු ජීවිත කාලය අන්තිම මොහොත දක්වා පිරිනිවන් මංචකයේ වැඩ ඉඳගෙනත් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම ආමන්ත්‍යාමිවෝ භික්ඛවේ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත මහණෙනි සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි අප්‍රමාදීව කටයුතු කරන්න කියන මේ අවවාදය විසුණු වහන්සේලාට ධර්මානුකූලව ඉදිරිපත් කරලායි උන්වහන්සේගේ පරිණිරවාණය සිදුවන්නේ. සා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබාගත් මොහොතේ සිට ධම්මචක්ක දේශනාවෙන් පටන් අරගෙන අවුරුදු 45ක් පමණ කාලයක් මුළුල්ල එක දිගට මේ ධර්මය සමාජයේ රජවරු, මැති ඇමතිවරු, සිටුවරු, ධනවතුන්, කුලවතුන්, සාමාන්‍ය ජනතාව සියලු දෙනාටම මහා කරුණාවෙන් යුතුව දේශනා කොට වදාළ ගමින් ගමට නගරයෙන් නගරයට පලාතෙන් පලාතට බුදුහාමුදුරුව වැඩිය පාගමනින් සමහර විට යදුන් ගණන් පාගමනින් වැඩිය. ඒ වැඩමවලා තමන් වහන්සේ අවබෝධ කරගත්ත මේ උතුම් ධර්මය අර සමාජයේ නොයෙකුත් අංශවල පරිහානියටපත් වෙලා හිටිය ජනතාව අරමුණු කරගෙන මේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කළා වොන් සමාජයේ ඊ타මත්ම ඉහළම සමාජ තත්වයකටපත් කළා බුදුහාමුදුරුවෝ සියලු අංශවලින්. එනිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිත කාලය කියන්නේ බුද්ධ ජීවිත කාලය කියන්නේ අවුරුදු 35 ඉඳලා 80 දක්වා මේ කාලය උන්වහන්සේ සම්පූර්ණයෙන් ගත කළේ ධර්මය තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමට සමාජයේ සියලුම කොටස් කරා වැඩමවමින් කිසිදු වෙහෙසක් අමාරුවක් නොසලකා නොබලා උන්වහන්සේ ඉතා පැහැදිලිව පේන දෙයක් තමයි උන්වහන්සේ මේ අවුරුදු 35 දී ලෞතර බුදුබව ලබාගෙන එතන සිට ආරම්භ කළ ධර්ම ධර්ම දේශනා පැවැත්වීමේ කාර්ය සමාජයේ සියලුම කොටස් වලට කුල වශයෙන් වෙනසක් උනේ නැහැ සමාජ වශයෙන් වෙනසක් උනේ නැහැ දුප්පත් පොහොසත් ભેදයක් නැහැ සියලු දෙනාටම මහා කරුණාවෙන් යුතුව උන්වහන්සේ යොදුන් ගණන් පාගමනින් වැඩවමින් මේ ධර්මයේ දේශනා කොට වදාළා. ධර්මයේ පිහිට ලබා දුන්නා. ඒ නිසා පළවෙනි කාර්යය තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත බුදුබව ලබාගත් බුදුහාමුදුරෝ ඒ උතුම් ධර්මය ගමින් ගමට නගරයෙන් නගරයට පළාතෙන් පළාතට වැඩමවමින් මහා කරුණාවෙන් යුතුව පොදුමා ජනතාව සඳහා දේශනා කොට වදාලා ඒ බුදුහාමුදුරන්ගේ කාර්යය බුදුහාමුදුරන්ගේ කාර්යයක දවසකට ඉතාම සුළු වේලාවක් යම් විවේකයක් ගත්තත් බුදුහාමුදුරන්ගේ දවසේ වැඩිම කාලය ගත වුණේ දෙවියන්ට මිනිසුන්ට බ්‍රහ්මයන්ට අනිකුත් ආගමේ කොටස් වලට ඒ සෑම දිනම බුදුහාමුදුරෝ සෑගෙන ආවා. ඒ අයට ධර්මයක් පැහැදිලි කරන්න ගැටලුවක් විසඳා දෙන්නට බුදුහාමුදුරෝ මුළු කාලයම යොදලා තියෙනවා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය සම්පූර්ණයෙන්ම ගත වෙලා තියෙන පොදුමහ ජනතාව වෙනුවෙන් පොදුමහත් ජනතාවගේ යහපත වෙනුවෙන් ඒ වායේදී උන්වහන්සේර නොඑක් විදිහේ සමහර විට දුෂ්කරතා ඇති වුණා යනුම් බැනුම් ආවා සමහර දාන වේල වැරදුනා නොඑක් විදිහේ අපහසුතා පැමිණියා නමුත් ඒ කිසිවක් ගැන නොසලකා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කාර්ය ඊ타මත්ම උසස් මාන්දමින් සම්පූර්ණ කළා අපි දන්නෝ කසී භාරද්වාජ බමුණාට ධර්මයේ දේශනා කරන්න ඔහුට යහපතක් සිද්ධ කරන්න වැඩම වූ බුදුහාමුදුරන්ට එදා දවල් දාණෙත් නැති වුණා. එහෙම අවස්ථා බුදුහාමුදුරන්ට තියෙනවා. ඒ එකක්වත් ගැන බුදුහාමුදුරෝ සැලකිල්ලක් නැහැ. යම් කෙනෙකුට යහපතක් සිද්ධ කළ හැකි නම් ඒ සඳහායි බුදුහාමුදුරෝ ව්‍යවෘත වුණේ සම්පූර්ණයෙන් කාලෙ ගත කළේ. එනිසා පළවෙනි කාර්යය බුදුහාමුදුරන්ගේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත බුදුහාමුදුරෝ අනිත්‍යයේ අවබෝධය සඳහා ඒ ධර්මයේ දේශනා කරනවා දෙවෙනි කාරණය සන්තෝෂෝ භගවා සමථාය ධම්මං දේසේති සාන්ත වූ බුදුහාමුදුරෝ සංසුන් වූ බුදුහාමුදුරෝ ඒ සාන්ත බව අනිත් සෑම දිනාටමත් ලබා දීම සඳහායි කටයුතු කළේ. බුදුහාමුදුරුව සාන්ත වුණා සියලු මාංශවල සියලු මාංශවල සාන්ත බවට පත් වුණා. ඉන්ද්‍රියන් සාන්තයි සියලුම ඉන්ද්‍රියන් ඒ වගේම ධර්මය පිළිබඳව හිතනකොට සියලු මාංශවලින් සාන්ත බව සඳහා හේතු වන ධර්මයේ දේශනා කොට වදාළේ සෑම දිනාටම සංසුන් වන්නට සාන්ත වන්නට සාන්ත බව ඇති කර ගැනීමට හේතු වන ධර්මයක් දේශනා කොට වදාලේ එසා සාන්ත බව කියන එක බුදුහාමුදුරන්ගේ සංසුන් බව කියන එක සාන්ත බවට පත්වීම කියන එක බුදුහාමුදුරන්ගේ විශේෂත්වයක් අන්නේ සාන්ත බව උන්වහන්සේ ලබාගත්තා වගේම අනිත් හැම දිනාටමත් ඒ සාන්ත බව ලබා දීම සඳහායි ධර්මයේ දේශනා කොට වදාළි. සාන්ත බව ලබා ගැනීම සඳහා ධර්මයේ දේශනා කිරීමේදී ඒ පුජ්‍යලයන්ගේ තරාතිරම ඒ පුජ්‍යලයන්ගේ දැනුම අවබෝධය ඒ අයගේ විශ්වාසයන් සැලකිල්ලට ගත්ත බුදුරජාණන් වහන්සේ ඒ සෑම දෙයක්ම සැලකිල්ලට අරගෙන යොවුන්ට ගැළපෙන විදියට මේ සංසුන් බව සාන්ත බව ලබා ගැනීම සඳහා ධර්මය නිතරම දේශනා කොට වදාළි. ශාන්ත බව ලබා ගැනීම සඳහා පොදුමහා ජවතාවට ඉතාමත්ම උපකාරවන්ත වෙච්ච ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. සියලු ඉන්ද්‍රියන්ගෙන් සංසුන් වෙච්ච සියලුම සිතවිලි වලින් සාන්ත බව ලබාගත් කුජලයන් බවට පත් වුණා. ඒ නිසා ඒ අයගේ සාන්ත බව, සංසුන් බව ඇති කර දීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය. ඒ ප්‍රතිඵල ජනතාව ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි ඔවුන් බුදුරජාණන් වහන්සේට අප්‍රමාණව ප්‍රශංසා කළ බොහෝ අවස්ථාවල එවැනි දේශනාවන් සිද්ධ කළයින් පස්සේ එන්චා සන්තෝෂෝ භගවා සමථාය ධම්මං දේසේති සාන්තෝ බුදුහාමුදුරෝ සංසුන් වූ බුදුහාමුදුරෝ අනිත්‍යයටත් ඒ සාන්ත බව ලබා ගැනීම සඳහා ධර්මයේ දේශනා කළා ධර්මයේ දේශනා කරනවා දන්තෝසෝ භගවා දමථාය ධම්මං දේශේති. දාන්ත වූ දැමුණු දමණය වූ බුදුහාමුදුරුවෝ. අනිත් අයටත් ඒ දාන්ත බව, ඒ දැමුණු බව ලබා ගැනීම සඳහා ධර්මයේ දේශනා කළා. බුදුහාමුදුරුවෝ බොහෝම දාන්ත දැමුණු උත්මේ හැම අංශයකින්ම බොහෝ දෙනා සමහර විට බුදුරජාණන් වහන්සේගේ මේ දැමුණු බව දාන්ත බව දැකලා අප්‍රමාණ සන්තෝෂයටපත් වුණා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ වැළඳගත් ඒ දාන්ත බව දැමුණු බව. පොද බොහෝ දෙනාගේ දකින්න නොලැබෙන තරම් දාන්ත බවක් දැමුණු බවක් බුදුරජාණන් වහන්සේ තුල දකින්නට ලැබුණේ. බොහෝ දෙනා සමහර විට පාරේ බුදුහාමුදුරුව වඩනකොට බලාගෙන ඉන්නවා උන්වහන්සේ ගමන ඉරියව් ඒ තරමටම දාන්තයි දැමිලා দমনයේ බවපත් වෙලා ඒ නිසා බොහෝ දෙනා කැමති බුදුහාමුදුරුවන්ගේ ගමන දාන්ත බව දැමුණු බව සංසුන් බව දකින්නට බලන්නට වඳින්නට ඔවුන් කැමති එවැනි දැමුණු බවක් දාන්ත බවක් තමයි බුදුහාමුදුරන්ගේ දකින්ට ලැබුණේ. දන්තෝසෝ භගවා ධමථාය ධම්මං දේසේති. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. සසර කතරින් එතර වූ බුදුහාමුදුරෝ අපවත් සසර කතරින් එතර කරවීම සඳහායි ධර්මයේ දේශනා කොට වදාළේ මේ භයානක වූ සංසාරය සංසාර ගමන අවසන් කරලා ශාන්තිය ජනසීම සුවය විමුක්තිය සලසා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ සාර අසංඛේ කල්පලක්ෂයක් පමණ කාලයක් සමත්‍රිංසත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ආවා. එසේ සමත්‍රිංසත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ආව බුදුහාමුදුරුවෝ සාරා සංඛීය කල්පලක්ෂයක් පමණ කාලයක් මේ සත්‍ය මේ ධර්මය අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත ධර්මය අනිත් අයට දේශනා කරලා ඒ අය සසරෙන් එතර කරවීමයි උන්වහන්සේගේ පළවෙනි කාර්යය බුදුබව ලබා ගැනීමෙන් පසුව ඒ නිසා තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. සසර කතරින් එතර වුණ බුදුහාමුදුරුවෝ අනිත් අයවත් සසර කතරින් එතර කරවීම සඳහා ධර්මය දේශනා කොට වදාළා. අවසාන කාරණය පස්වෙනි කාරණය පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. පිරිනිවන් පාවදාළ බුදුහාමුදුරුවෝ අනිත් අයටත් පිරිනිවන් පෑම සඳහා ධර්මයේ දේශනා කළා. දැන් මෙහෙම මේ කාරණේ ප්‍රකාශ කළාම බොහෝ දෙනාට ප්‍රශ්නයක් ඇති වෙනවා. පිරිනිවන් පාවදාල බුදුහාමුදුරුවෝ කොහොමද ධර්මයේ දේශනා කළේ අනිත් අයටත් පරිනිර්වාණය සඳහා? පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ දෙකයි පළවෙනි පරිනිර්වාණය බුදුහාමුදුරුව ලබන්නේ අවුරුදු 35 දී. සරු කෙලසුන් නසන්නේ සකල ක්ලේශයන් ප්‍රහීන කරන්නේ අවුරුදු 35 වයසේදී. ඒක තමයි නියම පරිනිර්වාණය. කෙලසුන් සහ මුලින් නැති කිරීම. ඒක පළවෙනි පරිනිර්වාණය බුදුහාමුදුරන්ගේ. එනිසා ඒ 35 අවුරුද්දේදී සියලු කෙලෙසුන් නැසලා සම්පූර්ණ පරිනිර්වාණය ලබාගත් අයින් පස්සේ උන්වහන්සේ අවුරුදු 45ක් අවුරුදු 80 වෙනකන් මේ ධර්මය එක දිගට ලෝකයට දේශනා කොට වදාලා. සපිරිනිවන් පාවදාල බුදුහාමුදුරුව අපිටත් පිරිනිවන් පෑම සඳහා ධර්මයේ දේශනා කරනවා කියන්නේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවේ අවුරුදු 35 දී සකල ක්ලේශයන් ප්‍රහීන කළේ අවුරුදු 35 දී කෙලසුම් නැති කරව බුදුහාමුදුරුව අපටත් ඒ ඡය සියලු කෙලසුම් නැති කිරීම සඳහා ධර්මයේ දේශනා කළා. එනිසා අපි කියනවා බුදුහාමුදුරන්ගේ පළවෙනි පරිනිර්වාණය ඒකයි කියලා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. පිරිනිවන් පාවදාල බුදුහාමුදුරුව අපටත් පිරිනිවන් පෑම සඳහා ධර්මයේ දේශනා කරනවා කිව්වහම මේකේ කාරණේ පැහැදිලි කරන්නේ 35 වයසේ අවුරුද්දේදී පිරිනිවන් පාවදාල බුදුහාමුදුරුවෝ. කෙලසුන් සම්පූර්ණයෙන්ම නැති කළ බුදුහාමුදුරුවෝ. ඉදිරි අවුරුදු 45ක් පමණ කාලයක දිගට පිරිනිවන් මංචකේ වැඩ ඉඳගෙනත් ඒ දක්වාම කලේ මේ ධර්මය දේශනා කළා අඩුවක් නැතුව දෙවියන්ටත් මිනිසුන්ටත් සකල ලෝකයාටත් කුල වශයෙන් ભેදයක් නැතුව හීන කුලේ උසස් කුලේ කියලා උගත් නුගත් කියලා ඒ මොනෝ ભેදයක්වත් නැතුව සියලු දෙනාට මේ ධර්මයේ දේශනා කළා සම්පූර්ණ සත්‍ය අවබෝධ කරගන්නට එනිසා ඊටාම පැහැදිලි මේ සමහර විට මේ කාරණේ මෙහෙම කිව්වහම සමහර දෙනාට අපැහැදිලි කමක් තියෙනවා පිරිනිවන් පාවදාල් බුදුහාමුදුරුව කොහොමද ධර්ම දේශනා කරන්න කියලා. පිරිනිවන් පාම කියන එක <clears throat> බුදුහාමුදුරුවන්ගේ පිරිනිවන් පෑම දෙකක්. පළවෙනි එක තමයි 35 අවුරුද්දේ සෞඛ්‍යලසුන් නැසීම. ඒක පරිනිර්වාණය. අවුරුදු 80 දී මේ වයස සම්පූර්ණ ගත කරලා සියලු ඉන්ද්‍රයන් දිරාපත් වෙලා එතකොට බුදුහාමුදුරුවෝ මේ අපි වගේම මේ පංචස්කන්ධය අයින් කරලා නැත්තම් අපි කියන විදිහට මරණයටපත් වෙන්නේ අසුවේදී. ඒකත් පරිනිර්වාණය. අපි කියන්නේ බුදුහාමුදුරුවන් මරණයටපත් වුණා කියලා අපි කියන්නේ බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා පිරිනිවන් පානවා කියලා. රාතුන් වහන්සේලා ගැන බුදුහාමුදුරුවෝ ගැන පතේ බුදුහාමුදුරුවෝ ගැන අපි කියන්නේ මරණයටපත් වුණා කියලා. අපි කියන්නේ නිතරම උන්වහන්සේලා පිරිනිවන් පෑවා කියලා. ඒකට පිරිනිවන් පෑම කියන එක බුදුහාමුදුරුවන්ගේ අවස්ථා දෙකක්. නියම වශයෙන් උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසීම 35 අවුරුද්දේදී ඒක පරිනිර්වාණය බුදුබව ලබා ගැනීම. එතන් සිට අවුරුදු 45ක් මේ ධර්මය දේශනා කරලා ලෝකයට සියලු දෙනාටම මහා කරුණාවෙන් ඊළඟට අර මල්ල රයිදරුවන්ගේ සල්ලු යන සල්ගස් දෙකක් අතර වැඩ ඉඳගෙන ආමන්ත්‍යාමි වෝ වික්ඛවේ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත කියන අන්තිම බුද්ධ වචනය දේශනා කළ අවස්ථාව දක්වාම උන්වහන්සේ මේ දිගටම මේ ධර්මයේ ලෝකයට දේශනා කොට වදාලා අවබෝධ කරගත ධර්මයේ අන්තිම වශයෙන් පිරිනිවන් මංචකේ වැඩ ඉඳගෙනත් ධර්මය පැහැදිලි කළා භික්ෂුන් වහන්සේලාට. සකතන් නිසක කළා. සක කරන්න එපා කිසිවක් ගැන කියලා බොහොම ලස්සන පැහැදිලි දේශනාවක් බුදුහාමුදුරුවෝ කරනවා පිරිනිවන් මංචකේ වැඩ ඉඳගෙනත්. එතකොට මේ විදිහට පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති පිරිනිවන් පාවදාල බුදුහාමුදුරෝ පිරිනිවන් පෑම සඳහා ධර්මයේ දේශනා කරනවා. පිරිනිවන් පෑවේ අවුරුදු 35 දී 80 වෙනකන් උන්වහන්සේ දිගටම මේ ධර්මය දේශනා කොට වදාළා. පිරිනි මේ පිරිනිවන් පෑම දෙකක් තියෙන බව හැමදෙනාම හොඳින් කල්පනා කරන්න ඕන. 35 පරිනිර්වාණ කෙලසුන් සහ මුලින් නැති කිරීම සකල ක්ලේශයන් ප්‍රහීන කිරීමෙන් ලබන බුදු බව ඊළඟට අසුවේදි කරන්නේ මේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධය දැන් අවසන් වීමේ කාලය බුදුහාමුදුරුවෝ තීරණය කරනවා අවුරුදු 80. ඒ අවුරුදු 80 දී මේ පංචස්කන්ධය අවසන් කරලා ස්කන්ධයන් කැඩී බිඳී විනාශ වී යනවා. ඒක තමයි අවුරුදු 80 වෙදි සිදුවෙන්නේ. දැන් මම මේ කාරණා පහ ගැනම සාමාන්‍යයෙන් මතක් කළා. බුදුහාමුදුරුවන්ගේ කාර්ය පහ. කාර්ය කටයුතු පහ බුදුහාමුදුරු නමකගේ මොනවද කියලා. දැන් බුදුහාමුදුරුමයි ඒක දේශනා කරන්නේ. චුල්සච්චක සූත්‍රයේදී කාර්ය පහ දේශනා කරනවා ඒ කාර්ය පහ තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛයෙන් මේ ප්‍රකාශ වන්නේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති බුදුව ලබාගත් බුදුහාමුදුරෝ අනිත්‍යයේ අවබෝධය සඳහා ඒ උතුම් ධර්මය දේශනා කළා අවුරුදු 45ක් පමණ කාලයක් මුළුල්ලේ සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ එදා බුද්ධ ගාය ගෝමඩදී සත්සතිගත කරලා ඉවර වෙලා ඉන් අනතුරුව බුදුහාමුදුරුවෝ තීරණය කරන්නේ කාටද මේ ධර්මය මම මුලින්ම දේශනා කරන්න කියලා මේ අවබෝධ කරගත්ත ධර්මය ඒ අනුව තමයි තමන් වහන්සේ සමග අවුරුදු 6කට ආසන්න කාලයක් එක දිගට තවුස්දම් පිරු එක දිගට පලාපල සොයාගෙන ගිය දුෂ්කර ක්‍රියාව ගත කළ මේ යහළුව පස් දෙනාට මේ මංගල ධර්මයේ දේශනා කරන්න ඕන කියලා තීරණය කළා. ඒ තීරණය අනුව තමයි උන්වහන්සේ වඩින්නේ අර පස්සක මහණුන් සිටින බරණ සිසිපතනාරාමයේ කියන මහ කැලේට. ඒ කාලේ ඒක ආරාමයක් නෙවෙයි මහ කැලයක්. බුදුහාමුදුරුවෝ වඩිනවා මේ බරණැස සිසිපතනාරාමයේ කියන මහ කැලයට යහළුව පස් දෙනා එතනයි ඉන්නේ. ඒ අයට තමයි පළවෙනි මංගල ධර්ම දේශනාව කරන්නේ. ඒ අය වුණත් මුලදී කැමති උනේ නැහැ මේ <coughs> බුදුහාමුදුරුවෝ බුදු වුණා කියන කාරණය පිළිගන්න. කොහොම අනුත් අන්තිමට තමයි බුදුහාමුදුරුවෝ අදාලේ කොහොම වුණත් මම කියන දෙයට ඇහුම්කන් දෙන්න කියලා මේ ධම්මචක්ක දේශනාව පළමුවෙන්ම දේශනා කොට වදාළේ. ඉතින් අවසානයේදී කොණ්ණඤ තවුස මේ ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසාම අඤ්ඤාසි වතභෝ කොණ්ණඤෝ මගේ ධර්මයේ කොණ්ණඤ තවුස අවබෝධ කරගත්ත කියන ප්‍රීති වාක්‍යයකුත් බුදුහාමුදුරුව ප්‍රකාශ කළා. ඉතින් මේ මෙතනින් පටන් ගත්ත මේ වැඩපිළිවෙල ඊළඟට යසකුල පුත්‍රයා ඇතුළු කොට ඇති 54 දෙනෙක් තරුණයෝ ආදී කොට ඇති පිරිසෙන් පටන් අරගෙන පින්වතුනි කෝටි සංඛ්‍යාත ජනතාවකට මේ ධර්ම මාර්ගය පැහැදිලි කළා මේ විමුක්තිය නිවීම සැනසීම ලබා ගන්නට අවස්ථාව සැලසුවා ඒ බුදුහාමුදුරන්ගේ පළවෙනි කාර්යය බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති සන්තෝෂෝ භගවා සමථාය ධම්මං දේසේති සාන්ත වූ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ සාන්ත බව උන්වහන්සේ සාමාන්‍යයෙන් වඩින අවස්ථාවක පවා බලා සිටියොත් කෙනෙක් අප්‍රමාණෝය පිළිබඳව පහදිනවා සාමාන්‍යයෙන් ගමන උන්වහන්සේගේ ඒ සාන්ත බව ඒ සංසුන් බව ඒ සාන්ත බව සංසුන් බව අනිත්‍යයටත් ලබා දීම සඳහායි ධර්මය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේ දාන්ත වූ දැමුණු දමණය වූ බුදුහාමුදුරුව අනිත් අයටත් ඒ తত্ত্বය ඒ දාන්ත බව දැමුණු බව ලබා දීම සඳහා ධර්මය දේශනා කළා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති සසර කතරින් එතර වුණ බුදුහාමුදුරුව අපවත් ඒ සංසාර කාන්තාරයෙන් එතර කරවීම සඳහා ධර්මය දේශනා කළා එක දිගට ඊළඟට පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති පිරිනිවන් පාවදාල බුදුහාමුදුරුව අපට පිරිනිවන් පෑම සඳහා ධර්මයේ දේශනා කළා මම මේ කාරණේ පැහැදිලි කළා කලනොත් පිරිනිවන් පාව බුදුහාමුදුරුව කොහොමද ධර්ම දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවන්ගේ නියම පරිනිර්වාණය වයස අවුරුදු 35 දී ශෞකලතුන් නසලා ලෝතුරා බුදුබව ලබාගත් අවස්ථාව එතන් සිට අවුරුදු 80 දක්වා උන්වහන්සේ මේ සියලු දෙනාටම පිරිනිවන් පෑම සඳහා පරිනිර්වාණය සඳහා තමයි ධර්මයේ දේශනා කළේ ඒ නිසා බුදුහාමුදුරනමකින් සිදුවිය යුතු කාර්ය පහ තමයි මේ මාත්‍රිකාවතෙන් මම යොදාගත්තේ සියලු දෙනාම මේ කාරණා පහ මුල් කරගෙන මේ කරුණු ටික සාමාන්‍යයෙන් දැනගත්තා. ඊටාම හොඳින් මේ කාරණා තව තව තව දුරට සොයමින් බලමින් ක්‍රියා කරන්නට ඕන චූලසත්‍යක සූත්‍රයේ මේ දේශනාව සඳහන් ව තියෙන බුදුහාමුදුරන්ගේ වැඩි විස්තර සඳහා ඒ සූත්‍ර ධර්මයන් පැහැදිලිව බලන්නටත් ඕන සොයන්නටත් ඕන ඒවා අද සිංහලෙන් කියවන්න තියෙනවා ඉංග්‍රීසියෙන් කියවන්න තියෙනවා ඒ නිසා භාෂා ගණනාවකට මේ ත්‍රිපිටක ධර්මය පරිවර්තනය වෙලා තියෙන්නේ ඒ නිසා බොහොම පහසුයි තේරුම් ගන්න කෙනෙකුට අමාරු අමාරු තමයි ධර්මයේ ධර්මය අමාරු වුණත් උත්සාහ දරන්න ඕන පුළුවන් තරම් ඒ ධර්මය තේරුම් ගන්නට. සෑම දිනාම ඊටාම ශ්‍රද්ධාවෙන් යුතුව මේ ධර්ම දේශනාවට සමන් දුන්නා. උපදවාගත් උදාරතර කුසල් බලයෙන් අද මේ වෙසක් පොන් බොහෝ දවසේ සියලු දෙනාටම කවදා හෝ මේ සංසාර ගමනේදී මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසේවා ලැබේවා කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණය කිරීම තුළින් උපදවාගත් උදාරතර මහා පින්කම් වල ශක්තිය බලය හේතු කොටගෙන පරලෝකපත් වූ සියලු දෙනාටත් මේ ජීවත්ව සිටින සෑම දිනාටම ඒ මේ අපි හැම දිනාටම සසර දුක් අවසන් කොට ඇති අග්‍රවතුන් අමා මහ නිර්වාණ සම්පත්තියම ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නට සාදු සාදු සාදු එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසේ හේතු කොටගෙන මේ සෑම දිනාටමත් මිය ගිය සියලු දෙනාටත් දේව මානසික ආදී සැපතින් කෙලවර අමා මහ නිවන් සැපම ලැබේවා කියලා ප්‍රාර්ථනා සාදු සාදු ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව ධර්මානුශාසනාව සිදු කරන්ට එදුණු මහානායක ස්වාමීන් වහන්සේ වෙත දැන් පරිශකාර පූජාව සිදු කිරීමටයි නියමිතව තිබෙන්නේ. ස්වාමීන් වහන්සේ රුක්මලී ධර්ම විචාලෝක විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක දුරන්දර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අතිපූජනීය ඉත්‍යාපාණී ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව අද වෙසක් පුර පසළොස්වක පොහෝ දවසේ ධර්මානුශාසනාව සඳහා වැඩම කරන්ට යෙදුනේ. උන්වහන්සේ සිදු කරන ශාසනික කටයුතු තවත් දිරිමත්ව කිරීමට උන්වහන්සේට නිදුක් නියෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. Thank you. වාලුකාරාම පුණ්‍ය භූමියේ සිට අප ධර්මදේශනාවෙන් පසු පැවැත්වෙන ධර්ම සාකච්ඡාව සඳහා යලි සම්බතාව කොට නගා ගන්නවා. අද වෙසක් පුර 15ක පොහොව දවසේ අතිපාරිශුද්ධත්වයට පත් වුණු මේ පුණ්‍යවන්ත පොහොව දවසේ අපි යලි මෙකුළු පිටිය වාලුකාරාම පින්බිමේ සිට හමුවන්නට සූදානම්. ඊම ධර්මානුශාසනාව සමග ධර්ම සාකච්ඡාව සමග ධර්මානුශාසනාවෙන් අනතුරුව පැවැත්වෙන සමුදතාව ලබා දෙනවා. සදේශී සම්බන්ධතාව මැදිරියට. නම් සුති බද්‍රජිත් සෞම්‍ය කුමාර උපාලි මාරසිංහ ඇතුළු අපේ පුණ්‍යවන්ත සංවේදකයන් පිරිස දසක් පුන් පොහොදා දවස පුරාම ආගමික වැඩසටහන් විසුරුවා ආරෙන්නේ කොල්ලපිටිය වාලුකාරාම විහාරස්ථානයේ සිට. සාදු සාදු දහම්